දැන් මේ මෑතකදිත් එක අම්මා කෙනෙක් කිව්වා "හාමුදුරනේ මම දැන් ධර්ම දේශනා 3000ක් විතර අහලා තියෙනවා. තාම මට බෑනේ මේ කෝපය දුරු කරගන්න." ඉතින් මම කිව්වා තව තව 10000ක් ඇහුවත් ඉතින් ඔච්චර තමයි. ඇහුවයි කියලා විතරක් ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ. දුර්වලකම හඳුනා ගන්නට ඕන. ඒකෙන් නැගී සිටින්නට ඕන කියන දැඩි චිත්තාදිෂ්ඨානයක් ඇති වෙන්න ඕන. ඒකෙන් නැගී සිටීමේ වැඩපිළිවෙලක් අනුගමනය කරන්න ඕන. එතකොට තමයි පැහැදිලි වෙනසක් දියුණුව અભිවෘද්ධියක් Tamanට පෙනෙන්නේ. මම මෙච්චර කාලයක් සිල් ගත්තා මෙච්චර කාලයක් භාවනා කළා කිව්වට විතරක් වැඩක් නැහැ. ඒක හරියට කරලා තියෙනවා නම් Tamanටම දැනෙන්නට ඕන පෙරට වඩා Tamanගේ දුර්වලකම් අනුක්‍රමයෙන් අඩුවෙමින් යන බව වෙනස් වෙමින් යන බව Tamanට ආත්ම විශ්වාසයක් ආත්ම ධෛර්යයක් Taman තුල ඇති පවතින බව පින්නතුනි එකපාරටම අපට සියලු දුබලකම් වලින් නැගී සිටින්න බෑ. දැන් සමහරුන්ට ඕන වෙනවා අද කාරණේ තේරුම් අරගෙන අද භාවනා කරන්න පටන් ගත්තාම හෙට වෙනකොට සියලු කෙලෙස් නසන්නට පුළුවන් වෙනවා. අද එහෙමනේ ශනික විදිහටනේ ඔක්කොම. කෑමත් ශනිකව, ඇඳුම් ශනිකව. එතකොට සුව පහසුව ඒ හැම දෙයක්ම ආස්වාදේ හැම දෙයක්ම ශනිකව ලැබෙන්නට ඒ தත්ත්වයට තමයි මිනිස්සුන්ගේ ආශ අඩු වෙන්න අඩු වෙන්න බොහොම කෙටි කාලයකින් හැම දෙයක්ම අත්පත් කරගන්න තමයි දඟලන්නේ. ඒ නිසා තමයි සම්මා සම්බුදුරුවත් ලෝකෙ පහළ වෙන්නේ නැහැ. අවුරුදු 100ට වඩා ආයුෂ අඩු වෙනකොට කාලය කෙටි වෙනකොට මිනිස්සු බොහොම ඉක්මනට හැම දෙයක්ම කරගන්නට දඟලනවා විනා එකම දෙයක්වත් හරියට කෙරෙන විදිහකට අනුගමනය කරන්නට ඒ අය ඒතරම් දක්ෂ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි බඳු කාලවල සම්මා සම්බුදුරුවත් ලෝකෙ පහළ වෙන්නේ නැත්තේ. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ කිසිවක් අපට කරන්නට බැහැ අද කාලේ කියන එක නෙමෙයි. සාංශාරික හුරුවක් තියෙන ප්‍රමාණයට උත්සාහ කළොත් මේ ජීවිතේ අපට යම් ප්‍රඥාවක් අවදි කරන්නට පුළුවන්, දුබලකම් දුරු කරන්නට පුළුවන්, මාර්ගඵල අවබෝධ කරන්න, අරහත්ත්වේ සාක්ෂාත් කරන්නට උනත් අදටත් පුළුවන්. එයිද සසරේ හුරු පුරුදු කළ පුහුණු වුණු අය අදටත් ලෝකයේහි ජීවත් වෙන නිසා. එතකොට සම්බුදුවරු පහළ නොවෙන්නේ එතරම් ලොකු වෙනසක් කරන්නට බුදුවරයෙක් පහළ වෙලා බුද්ධ ශාසනයක් අලුතෙන් ආරම්භ කරන්න තරමට ඒ කාලේ යෝග්‍ය නැහැ. හැබැයි පවතිනා වූ ශාසනයෙන් සසර හුරුව තියන අයට ප්‍රයෝජන ගන්නට තවමත් ඉඩකඩ තියෙනවා. බැරිකමක් නැහැ. ඒ ඉඩකඩ වැලකිලා ගිහිල්ලා නැහැ. එනිසා අපි හරියට වැඩපිළිවෙලක් අනුගමනය කරනවා නම් දුර්වලකම් සකස් කරගන්න තමන්ටම පැහැදිලිව දැනෙන්නට ඕන. ඒක මේ අනුන්ට කියන්න නෙමෙයි, ලකුණු දාගන්න නෙමෙයි, ප්‍රතිරූපය හදන්න නෙමෙයි. අද හුඟක් දෙනාට එහෙමනේ ඕන වෙන්නේ. තමන් හරියට භාවනා කරනවද නැද්ද කියලා තමන්ට ප්‍රත්‍යවේක්ෂණයක් නැහැ. හැබැයි අනිත් අය ඉදිරියේ තමන් භාවනා කරන කෙනෙක් හැටියට පෙනී හිටින්න ඕන. තමන් කෙලෙස් නසන්නට, ಗುಣධම් වඩන්නට වෑයම් කරන කෙනෙක් හැටියට අනිත් අයට දනවන්නට ඕන. ඊට පස්සේ තව ටික කාලයක් යනකොට මම සෝවාන් වෙච්ච කෙනෙක්, රහත් වෙච්ච කෙනෙක්, බුදු වෙච්ච කෙනෙක් වගේ අනිත් අයට පෙන්වන්න ඕන. ඉතින් එතන තියෙන්නේ වංචනික වැඩපිළිවෙල. එහෙම නෙමෙයි අවංකව ලෝකෙට පෙන්වන්න නෙමෙයි. තමන්ගේ සිතට එකඟව තමන් ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට ටිකෙන් ටික තමන්ට වැටහෙන්න ඕන තමන්ගේ දියුණුව. අඩුම තරමින් පින්නතුනේ මෙතෙක් කාලයක් නොවැටහිනු දුර්වලකම හරි තමන්ට වැටහෙනවන. දුරු කරගන්නට අමාරු වෙන්න පුළුවන්. මෙතෙක් කාලයක් තමන්ට එහෙම දුර්වලකමක් තමන් ළඟ තියෙනවා කියලාවත් දැනුන්නේ දැන් ඒක දැනෙනවා. එහෙමනම් ඒකත් දියුණුවක්. ඒකත් ප්‍රඥාව අවදිවීමක්. ඒ ප්‍රඥාව නැති නිසා තමයි මෙතෙක් කාලයක් ඒක නොදැනුනේ නොයටහුනේ දැන් වැටහෙනවා නම් ඒ Tamanගේ දියුණුව. ඊට පස්සේ වැටහුණු කාරණේ දුරු කරගන්නට Taman උපායශීලී වුණා නම් එහි යම්කිසි અભිවෘද්ධියක් Tamanට අනුක්‍රමයෙන් දැනෙන්නට ඕනේ. ඒ නිසා මේ සිව්වෙනි පියවර Tamanට Tamanම අධ්‍යයනය කරලා පරීක්ෂා කරලා අනුන්ගේ සහතික ඕන නැහැ. දැන් අද හුඟක් දෙනා උත්සාහ කරන්නේ Taman ධාන ලැබලද සෝවාන් වෙලාද කියලා අනුන්ගේ සහතිකය මත තීරණය කරන්න. එහෙම ක්‍රමයක් නෙමේ මේ සාසනික ප්‍රතිපදාව. Tamanට ප්‍රත්‍යවේක්ෂා කරලා හඳුනා ගන්නට පුළුවන් වෙන්නට ඕන. Tamanගේ දුබලකම දැනට මොන මට්ටමේද තියෙන්නේ කවර මට්ටමකින් තමන් සංවර්ධනය වෙනවද වැඩෙනවද තමන්ට ප්‍රත්‍යවේක්ෂා කරලා තෘප්තියක් සතුටක් ඇති කරගන්නට පුළුවන් වෙනවා ඒක තමයි සිව්වෙනි පියවර. ඊළඟට පස්වෙනි පියවර එහෙම නැත්නම් අවසාන පියවර තමයි පරිනිබ්බාන පරයය. පරිනිබ්බාන පරයය කියන්නේ දැන් පළවෙනි පියවර තමන්ගේ දුර්වලකම, අනුන්ගේ දුර්වලකම, දුබලකමක් හැටියට හරියට තේරුම් ගත්තා. දෙවැනි පියවර තමයි මේ දුර්වලකමෙන් නැගී සිටින්නට චිත්තාදිෂ්ඨානයක් ඇති කරගත්තා. තුන්වෙනි පියවර තමයි මේ දුබලකමෙන් නැගී සිටින්නට පැහැදිලි වැඩපිළිවෙලක් හඳුනාගෙන පුරුදු පුහුණු කරන්නට ආරම්භ කළා. හතරවෙනි පියවර තමයි ඒ වැඩපිළිවෙලෙන් තමන් අනුක්‍රමයෙන් දුර්වලකම අඩු කරගෙන තමන් અભිවෘද්ධියටපත් වෙනවයි කියලා තමන්ට වැටහෙනවා. අවසාන පියවර තමයි ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා අනුක්‍රමයෙන් અભිවෘද්ධියටපත් වෙලා යම් අවස්ථාවක නැවත නොහට ගන්නා ආකාරයෙන් අර දුර්වලකම සම්පූර්ණයෙන්ම දුරු කරන්නට තමන් සමත් වුණා කියලා තමන්ට වැටහෙන අවස්ථාවක් එනවා. මත්පැන් බොන්නට නම් ඇබ්බැහි වෙලා හිටියේ දැන් නැවත මම මත්පැනට ඇබ්බැහි නොවන මට්ටමට දැන් මගේ මනස සැකසිලා එතකොට බලහත්කාරයෙන් අන් අය විසින් පුනරුත්ථාපනය කළා කියලා ඒක වෙන්නේ නැහැ Tamanට වැටහෙන්නට ඕන මේක දුර්වලකම ඒකෙන් නැගී සිටින්න වැරදි දෘෂ්ටියක Taman එල්බගෙන හිටියානම් අනිත් අය කිව්ව පමණට ආව ඒකත් ඇත්ත නේද බුදුහානුත් දේශනා කරලා තියෙනව නේද කියලා එහෙම හිතුවයි කියලා Tamanගේ දෘෂ්ටිය දුර වෙන්නේ නැහැ ඒ දෘෂ්ටියේ තියෙන සහවද්ද බව තේරුම් අරගෙන සම්මාදිට්ඨිය උපදවන වැඩපිළිවෙලක් අනුගමනය කරනකොට තමයි තමන්ගේ මනසේ ඒ හැබෑ දැක්ම අවදි වෙන්නේ. කෝපය, ద్వේෂය, ඊර්ෂ්‍යාව තමන්ගේ මනසේ මතුවනා නම් අනුත් අනිත් අය කිව්ව පමණට ඒවා දුරු කරන්න බෑ. ඒ දුර්වලකම තේරුම් අරගෙන ඊට ප්‍රතිවිරුද්ධ වැඩපිළිවෙල අනුගමනය කරමින් දිගු කලක් පුහුණු කරනකොට තමන්ට දැනෙන්නට ගන්නවා දැන් ඊර්ෂ්‍යාව ඇති වෙන හැටි මම දන්නවා. ඒක දුරු කරන හැටි දන්නවා. දැන් මම දුරු කිරීමේ වැඩපිළිවෙල අනුගමනය කරගෙන යනවා. එයින් දියුණුවක් ඇති වෙනවා. යම් අවස්ථාවක Tamanට දැනෙනවා නැවත Tamanගේ චිත්තසංතානයේ ඒ දුර්වලකම මතු නොවන ආකාරයෙන් Tamanගේ මනස ශක්තිමත් උනායි. ඉතින් ඒ தත්ත්වයටපත් වෙන්නේ කවදද? කොතනකදීද? මාර්ගඵල අවබෝධයේදී.